එහෙමයි ස්වාමීන් වහන්ස YouTube එකේ අන්තිම ප්‍රශ්නය ඒකත් ප්‍රායෝගික ප්‍රශ්නයක් පින්වත් ස්වාමින් වහන්ස අවසරයි මම විදේශ රටක ගුරුවරියක්මි මම සේවය කරන පාසලේ විනෝද චාරිකාවක් හැටියට ගඟක මාළු ඇල්ලීමට සහ කෑමට සංවිධානය කර ඇත මම ඒට සහභාගී වුණොත් මාළු ඇල්ලුවේ සහ කෑවේ නැතත් එම අකුසලයට මම හවුල් වෙනවාද? ළමයින්ට අවශ්‍ය උපකරණ වැනි දේ දීමත් අකුසලයක් නේද ස්වාමින් වහන්සේ? මීට පෙර ඔබ වහන්සේගේ දේශනේ ආසා මම එදිනට නොයා සිටීමට තීරණය කළෙමි. මෙවැනි දේ ඉදිරියටත් සිදුවහොත් ක්‍රියා කළ යුත්තේ කෙසේද? අනුකම්පා කර පහදා දෙන්න ගරු ස්වාමින් වහන්සේ. ඒක ඉතින් තීරණය කරන්න ඕන තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්ක. දැන් අර කුක්කුට මිත්ත වැද්දත් එක්ක කුක්කුට මිත්ත නේද? වැද්දත් එක්කලා සරණ ගිය සිටුකාන්තාව ඇය සෝවාන් ඵලලාභී කෙනෙක්. එතකොට ඇය තමයි අර ස්වාමියා ගෙයින් එළියට යනකොට දුන්න ඊතලයේ කෙටේරිය මේ ටික ගෙනත් දෙන්නේ. එතකොට නමුත් ඇය සෝවාන් කෙනෙක්. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතේ තුවාලයක් නැත්තම් විසැල්ලුවයි කියලා විස ශරීරගත වෙන්නේ ඉතින් ඒ මට්ටමින් කටයුතු කරන්න හැම දිනාටම බෑ. ඒ නිසා මම මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා Tamanට හිතින් ඒකට සම්බන්ධ නොවි ඉන්න පුළුවන්. සම්බන්ධ නොවි කියලා කියන්නේ දැන් අපි සමහරලාට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න ගිහින්ම තමයි ඒකත් එක්ක මනසින් පටලවෙන්නේ. එනිසා අපේ මනසින් යමක් ප්‍රතික්ෂේප වෙනවා කියන්නේම දැන් ඒකට සම්බන්ධයක් හැදිලා. අපි ඒකට ප්‍රිය වෙනවා කියන්නේම ඒකට සම්බන්ධයක් හැදිලා. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට පහසු නැහැ එහෙම තැනකදී ඒක දැක දැක ඒ අකුසලයට සම්බන්ධ නොවි ඉන්න ටිකක් දුෂ්කරයි. හැබැයි කාටවත් එහෙම කරන්න බෑ කියලා කියන්න බෑ. එහෙම කළ හැකි අය ඉන්න පුළුවන්. හැබැයි Tamanට ඒක කරන්න අපහසු නම් මගහැර සිටීම ප්‍රඥා ගෝචරයි. අපි නිතරම කියනවා අනිත් අය Tamanට බනිනවා නම් බැනගන්න යන්නේ ගහගන්න යන්නේ නැතුව මගහැර යන එක වරදක් නෙමෙයි. හැබැයි අපි කල යුතු හොඳම දේ මගහැර යාම නෙමෙයි අර බනින අවස්ථාවේදී කුපිත නොවි ඉන්න උත්සාහ කිරීමයි. එහෙම කරන්න බැරි නම් මගහැර යාම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා Tamanට මේ මට්ටමින් සිත මධ්‍යස්තව පවත්ව ගන්න බැරි නම් Taman මේ අවස්ථාවෙන් වැළකුණාට කමක් නැහැ. එහෙම මොකක්වත්ම Tamanගේ මනසට ඒක ග්‍රහණය කරගන්න ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතනට ගියාට කමක් නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ අහනකොටම අපිට තේරෙන්නේ දැනටම අපි මේ ප්‍රශ්නේ භුක්ති විඳිනවා. ඉතින් එහෙම එහෙම වෙනකොට අපට පහසු නෑ ඒ අවස්ථාවේදී මධ්‍යස්ත මනසක් පවත්වන්න. ඉතින් නමුත් අපි අනිත් පැත්තෙන් ප්‍රායෝගිකව කල්පනා කරන්න ඕන තමන්ට තියෙන වෘත්තීය නීති රීතිත් එක්කලා තමන්ට මගහැර යාම වෘත්තීයමය ගැටලුවක් ඇති නොවන හැටියට රාජකාරි පැහැරහැරීමක් නොවන හැටියට තමන්ට කරගන්න පසුබිමක් තියද? එහෙම තියනවා නම් තමන්ගේ දුර්වලකම තේරුම් අරගෙන ඒකෙන් වැළකී සිටීම වරදක් නෙමෙයි. දැන් අපිට මේ වගේ තැන්වලදී පේන්නේ අනුන් වැරදි මං හරි වගේ. ඒතකොට අනුන් වැරදි තමයි. හැබැයි අනුන් වැරදි තැන තමන්ගේ මනස රැකගන්නට බැරිකම තමන්ගේ දුර්වලකම. ඒ දුර්වලකම අපි කාසතුවක් තියන්නට පුළුවන්. ඒක තේරුම් අරගෙන ඒ දුබලකම ඇවිස්සෙන්නේ නැතුව පරිස්සම් වෙන්නට සිටීම බුද්ධිමත් බවක්. හැබැයි හැමදාම අපිට එහෙම මගේ හර මගේ හර ඉන්න බෑ. අපි ටික ටික පුහුණු වෙන්න ඕනේ බඳු තැන්වලදී. ඒක ඇලීම් වශයෙන්වත්, ගැටීම් වශයෙන්වත් භුක්ති නොවිඳ ඒ බඳු තැන්වලදී අපේ මනස එකෙන් වළක්ව ගන්නේ කොහොමද කියලා. ඉතින් එතනට පුහුණු වෙන එක පහසු නෑ. ඒකට බොහෝ කල් ගත වෙන්න පුළුවන්. එහෙම පුහුණු වෙනකන් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවේ මගහැර යාම වඩා උචිත ක්‍රියාමාර්ගයක් හැටියට යෝජනා කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊ타ත්ම වටිනා පැහැදිලි කිරීමක්.